මුද්දිනේ මහත්මිය මුද්දිනේ නෝන ඉන්නවද සම්බන්ධ අවසරයි ස්වාමීන් වහන්සේ ආ ස්වාමීන් වහන්සේ මම අහන්නේ මේ සමෙන් සත්‍ය සමෙන් හදන භාණ්ඩ ගැන ලෙදර් ප්‍රොඩක්ට්ස් කියලා එතකොට මම ඇත්තට මොන හරි ගන්නකොට ඒ වගේ ඒ භාණ්ඩ වලින් ඒක නොගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොට මට තව කෙනෙක් කිව්ව කරුණක් තමයි මේක ඇත්තට මේක නිසා සත්තු මැරෙන්නේ මේක මේ අතුරුඵලයක් වගේ කියලා. එතකොට මට ප්‍රශ්නේ මෙතන මම මේක කරන්න පටන් ගත්තේ අර නිකන් සීලේ සීලේ නිසා එතකොට මේක ගැන මේක හිතන්න වටින එකක්ද? අන්තයකට යනවද? මෙහෙමයි. දැන් අන්තයකට යනවද කියන එක තීරණය වෙන්නේ අපේ චේතනාත් එක්ක. දැන් අර ඉස්සලා නන්දික මහත්තයා වගේ අපට ඒ කාරණය කර්මා මෛත්‍රිය ඇති කරගන්න පදනමක් හැටියට අපට ඕනනම් දිනු කරන්න පුළුවන් නෑ. එහෙම සත්තුන්ට හිංසා කළා වද හිංසා පපමවලා නම් ඒ සත්තුගේ අපි දන්නේ කොහොමද ඒක ගන්නෙ කියලා. ඉතින් එහෙමනම් ඒක කරන්නේ මට එහෙම එකක්වත් ඕනේ කියන මට්ටමින් තමන්ට වලකින්න පුළුවන් ඒක සඳහා පාදක වෙන්නේ ඒ සත්වයින්ට ඒ නිසා හරි වෙන හිංසා පීඩාව වැළැක්වීම නම් ඒ චේතනාව හොඳයි. එතකොට ඒක එහෙම කරනකොට ඒක අන්තයක් කියලා කියන්න බෑ. හැබැයි දැන් අර දෘෂ්ටිගතිකෝ ඒකෙන් පව් සිද්ධ වෙනවා, ඒකෙන් අකුසල් වැඩෙනවා, ඒකෙන් අපාගත වෙනවා, ඒකෙන් නිවන් මඟ ඇහිරෙනවා. ඒ නිසා අපි ඒව නොකළ යුතුයි. අන්න ඒ මට්ටමකට යනකොට එතන තියෙන දෘෂ්ටියක්. ඒ නිසා එහෙම වෙන්නේ නැතිව මෙන්න මේ අදහසින් මම මේක කරන්නේ. ඒකේතොර තමන්ට පැහැදිලි අදහසක් තියෙනවා, පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ අනුව තමන් ඒකෙන් වැළකීලා ඉන්නේ. ඒක කාටවත් ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ එතකොට මේ ඇත්තට මම මේ සත්තා මැරෙන එක ගැන එච්චර හිතන්නේ නැතුව අර පන්සිල් රකින්න ගැන ඉතින් එච්චර හිතන්න දෙයක් නැහැ මොකද ඉතින් අපි අපි මරනවා නෙමෙයි වෙන කවුරු හරි මරණ එකෙකුගේ ඒවා අපේ කරට එන්නේ නැහනේ. කවුරුවත් සතු බැරුවයි කියලා, හැම ගැහුවයි කියලා, ඊයසරෙත්තු අපි ධර්මයි කියලා ඒ කර්මය අපි කරට එන්නේ. හැබැයි ඉතින් දැන් මේක මම මිලදී ගන්න නිසා නේද මේක වෙන්නේ. එතකොට ඒ කර්මෙත් මට ඒ නේද කියලා එහෙම හිතන්න ගත්තොත් අර කොලේ කඩාපු හාමුදුරන්ට වෙච්ච වැඩේ තමයි. එතකොට මොකක්වත්ම කර්මයක් නැති එකක් අපි කර්මයක් කරගන්නවා. කරගන්නවා. හැබැයි සීලේ ඒකට අනුබල නොදී මං සීලේ රකි පුළුවන් තරම් රකින්නයි කියලා. ඔව් ඉතින් අපි ඒක සීලය වගේම <clears throat> කරුණා මෛත්‍රිය අපට දියුණු කරගන්න ඒක කාරණයක් කරගන්න. එහෙමයි සරුවත්. <laughs>